කුකුල් පාම් එක නිසා මැස්ස බෝ වෙනවා කියලා තමයි මේ ඒගොල්ලෝ පැමිණිලි කරලා තියෙන්නේ. මේ ගම්මාසින්ගේ පවුල් හයක් විතර තියෙනවා. ඒක මේ දැන් අපි එක්තරේ පරීක්ෂා කරා නමුත් මේ يعني මැස්ස බෝ වෙන්නේ කුකුල් පාම් එකෙන්ම කියලා හරියටම කියන්න අමාරුයි. මොකද ඒගොල්ලෝගේ සනීපරක්ෂ පහසුකම් ටික හොඳයි. ඒවල වලත් බලපුවාම ඒගොල්ලෝගේ හරක් සත්තු ඇති කරනවා. ඒ හේතුවෙන් මැස්ස බෝ වෙන තත්ත්වකුත් තියෙනවා. දැන් පරීක්ෂා කරලා අපි දැන් මේ ඒගොල්ලන්ගේ නිවාස පරීක්ෂා කරා දැන් ආපහු කරක් අද නැවත පරීක්ෂා කරනවා කරලා ඒගොල්ලන්ගේ දැන් අපි ඒගොල්ලන්ට ගෙවල් වල උපදෙස් දුන්නා මේ ඒගොල්ලන් ගෙවල් වල සත්‍යතිකරණ ඒවා සනිපාර්ශව පාසකම් වැඩි දියුණු කරගන්න කියලා. ඒකද පරීක්ෂා කරලා බලලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පරිඩේ කරලාද කියලා වාර්තා කරනවා.